හරි. ඒ කුකුලගෙන් හාන්න ඔයාගේ මස් කෑවට ප්‍රශ්නයක් නැද්ද කියලා. කුකුල බැරි වෙලා ප්‍රශ්නයක් නැහැ. 60 මස් ලේනාර දන් දෙන්න මං කැමතියි. මං බෝධිසත්වයෙක් කියලා කියනවනම් උපාසක මාත්‍ය එතන පානඝාතයක් වෙන්නේ හැබැයි බැරි වෙලාවත් කියනවනම් කුකුලා අනේ මාව මරන්න එපා මට රිදෙයි. මට හමාරුයි. ඒක කරන්න එපා කියලා කියනවනම් ප්‍රාණඝාතයක් වෙනවා උපාසක මාත්‍ය. මේ ලෝකේ කිසිම සත්වයක් මැරෙනවට කැමතිද? මම මැරෙනවට කැමතිනේ. කොයි සතාද hina වෙන්නේ? බෙල්ල කපනකොට ඒ සතා hina වෙන එක බලලා මට කියන්න. කොයි වතේම නැහනේ. කෑ ගාලා බෙරියන් දීලා කඳුළු ඇවිල්ලා මූත්‍රා ගිලා දඟලලා විරිසක වෙලා ඒ කියන්නේ කිසිම සතේ මැරෙනවට අකමැතිනේ එහෙනම් ඒ පාපය ගෙවන්න එපායි කොයි මාළු අද උඩට ඇවිල්ලා වතුරෙන් උඩට විසිකරම විනා වෙලා සතුට වෙලා මැරෙන්නේ අනේ මට මේ භව ඉවරයි තව භවයක් හම්බෙන එහෙම කිසිම මාළුවෙක් කියන්නේ නැහැ එහෙනම් ඒ සතාව කෑවාම ඒ මැරුවාම ඒ ඒක ගෙවන්න ඕනේ ඒ කන සතාගෙන් ආන්න මම මරුවට වෙන කෙනෙක් මරලා දුන්නට මං ඔයාගේ මාංශ කෑවට කමක් නැද්ද කියලා කමක් නැහැ කියලා කියනවනේ මට ප්‍රශ්නයක් නැහැ. මුත්තලේ සරලයි නේද? අහලා බලන්න. ස්වාමීන් වහන්සේලා වළඳනවද? මම වළඳන්නේ අපි වළඳන ස්වාමීන් වහන්සේලාගෙන් අහලා බලලා උන්වහන්සේලාගේ අදහස් ටිකක් බලලා අපි ඊළඟ සාකච්ඡාවේදී ඒක කතා කරමු. උපාසක මාත්‍ය මම මේක ඇතුලේ මේ පාත්‍ර කොරකම් කරනවා. කොරකම් කළා උපාසක මාත්‍ය ගෙදරින් ඇවිල්ලා තියෙනවා. පොලිසියෙන් ඇවිල්ලා උපාසක මාත්‍යට ආදරෙන් ඔළුව අත ගාලා කීයක් හරි දීලා මේ ප්‍රශංසා ලියුමක් එම දීලා යනවද නැත්නම් කනට ගාලා අරන් ගිහලා කූඩුවට දායිද? ඔර බඩු ගත්තයි කියලා. ඕකමනේ. එයා මැරුවට කන්නේ මමනේ. ඒ සතා මම කන නිසානේ අමරන්නේ. කොහෙන් හරි වක්‍රව ගත්තාම ඔරකම් කරපු කෙනා, ඔර බඩු ගත්ත කෙනා දෙන්නම අවු වෙනවා වාගේ මරපු කෙනත් කාපු කෙනත් දෙන්නම අර සතාගේ ප්‍රාණයට වල් කියන්න ඕනේ. එයා මැරුවා 150යි. කෑවා 150යි. දෙන්නටම එකම දඬුවම තමයි ලැබෙන්නේ. හැබැයි මස් මාංශ කන එක වැරදි කියලා නෙමෙයි මම කියන්නේ. සතෙක් මැරුවොත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදයට අනුව මේ කතා කරන්නේ මස් මාංශ නොකෑ යුතුයි කියන සංකල්පය මත නෙමෙයි. ප්‍රාණඝාත කරන්න එපා ඒක ඒකෙන් වළකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ශික්ෂාපදයට අනුව සතෙක් මැරුවොත් ඒ සතා කෑවොත් ඒකට සම්බන්ධ වුණොත් අවුල් වුණොත් අර පාණාතිපාත ශික්ෂාපදේ කැඩෙනවා කැමැති කෙනෙක් කෑවට කමක් නැහැ. කැමැති කෙනා කියලා කියපු ඒ කැමැති කෙනෙක් කෑවට කමක් නැහැ. මොකද ඒ කැමැති කෙනා? ඒ කර්මය විඳින්න පුළුවන් කෙනා කෑවට කමක් නැහැ. ඒක විඳවන්න බැරි නම් නොකා ඉන්න. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේගේ අදහස තියෙන්නේ. ඒ කාලේ ගොඩාක් කට්ටිය මස් මාංශ කෑවා. ඒ නිසා තරයේ කියලා දකින්න බෑ. ඒ මොනත් එදා බුද්ධ ශාසනයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ ඒ කාලේ තිබිච්ච ලොකු මතවාද වෙන ආගම් වලට සාපේක්ෂව දෙකම බැලන්ස් වෙලා යන්න කැමැති කෙනෙක් කෑවට කමක් නැහැ. වැළකෙනවා නම් ඒක බොහොම හොඳයි කියලා බුදුහාමුදුරේ අනුමත කළා. නමුත් අපිට අපේ අවබෝධයට උපාසක මාත්‍යා මම පොඩි සායනයක් එකක් කියන්නද? දැන් උපාසක මාත්‍යාක මේ මස් ඇදිලා තින්නේ කොහමද? මේ කය හැදිලා තින්නේ කොහමද? ඔව් ඒක හැදිලා තින්නේ කොහමද උපාසක මාත්‍යා? උපාසක මාත්‍යා බඩේ රුඟ කෑවා, පාන් කෑවා, පරිප්පු කෑවා, රොටි කෑවා, ප්ලේන් ටිබිව්වා මේ ආහාර පාන වලින් කියලා පිළිගන්නවද? එහෙම නේද? කිරි කියන්නේ ආහාර පානයක් නේද? එතකොට අපි මේ බඹයක් විතර උස තියෙන සම්පූර්ණ කය හදන්නේ ආහාර පාන වලින් නම් කෑම කනකොට ලේ හැදෙනවා, ලේ වලින් පට්ටිකා ඇදිලා මස් හැදෙනවා, මස් මිදිලා තෙල් හැදෙනවා, තෙල් ඝන වෙලා අස්ති හැදෙනවා, අස්ති මිදිලා ඇට මිදුළු හැදෙනවා, ඇට මිදුළු වලින් ශක්තිය හැදෙනවා, කය පෝෂණය වෙනවා. මේ වගේ කොටස් හතකට මේක ක්‍රමානුකූලව වෙලා මේ කය සම්පූර්ණ ආහාර වලින් හැදෙන්නේ. එතකොට මම ගන්න ආරයට අනුවනේ මගේ ලේ හැදෙන්නේ මස් හැදෙන්නේ මගේ අස්ති හැදෙන්නේ තෙල් හැදෙන්නේ ඔක්කොම කොටස් ඉන්ද්‍රිය ඔක්කොම හැදෙන්නේ එතකොට ඩීසල් වාහනයකට පෙට්‍රල් ගැව්වොත් අවුල් වෙනවා වාගේ පෙට්‍රල් වාහනයකට භූමි තෙල් ගැව්වාම එන්ජිම අවුල් වෙනවා වාගේ එහෙනම් දහන ඉන්ධන වලට අනුවනේ වෙනස් වෙන්නේ දැන් උපාසක මාත්‍යා කුසේ ඉන්නකොට අම්මට දෙනවා අපි මේ මේ ඇපල් දෙලුම් ගස් ලැබු ඒවා දෙනවා උපාසක මාත් එක පාට නිකන් සුද්ධා වාගේ නිකන් ඉපදිලා ඉන්නේ. ඇයි පළතුරු වැඩිපුර කාලනේ. ඇයි? එහෙම තමයි දීලා තින්නේ ආහාර. උපාසක මාත්‍යා කුසේ ඉන්නකොට අම්මට දොළ දුකක් කළා අම්මා අඟුරු කන්නේ උදේට අඟුරු කිලෝ එකයි දවල්ට අඟුරු කිලෝ එකයි රාත්‍ර කොට්ටයට අඟුරු කිලෝ එකයි උපාසක මාත්‍යා නිකන් කාපිරියා වගේ දැක්කම මිනිස්සු බයයි ඇස් දෙක සුදුවට පේනවා දත් ටික සුදුවට පේනවා ටෝච් එක ගැවුවම මිනිස්සෙක් නෑ හැබැයි ඉන්නවා කළු නිසා පේන්නේ එහෙනම් ගන්න ආහාර පාන වලට අනුව කය වෙනස් වෙනවා නම් මේ ඉන්ද්‍රියන් වෙනස් වෙනවා නම් කොළ જાති කන කෙනාට තරහා යන්නේ මස් කන කෙනාට මස් කපන කෙනාට තරහා යනවා වැඩිපුර මොකද්ද මේ හේතුව කිව්වම තිරිසන් සතා කියලා කියන්නේ द्वේෂයේ 75ක් විතර තියෙනවා රාගයේ 100ම තියෙනවා දැන් වඳුරන්ට රිලවුන්ට සත්තුන්ට කවදාවත් කාලයක් මොකවත් නැහැ තරහා යන්න සීමාවට වෙන පිටබල්ලෙක් ආවා නම් ඉවරටම ඉවරයි බුරලා අපලා කෑ ගාලා පැය දෙකක් විතර බුරනවා තරහා ඒ සීම එච්චර ද්වේෂයෙන් ඉන්නේ. එතකොට මේ හැම සතාම ද්වේෂයෙන් ඉන්නේ, පටිගෙන් ඉන්නේ, රාගයෙන් ඉන්නේ. එතකොට යාගේ ලේව ලේව නේද තියෙන්නේ? එයාගේ මස්සල ඒවනේ තියෙන්නේ. එයාගේ ජානවල ඒකනේ තියෙන්නේ. එයාගේ ඒ සෛලවල තියෙන DNA RNA වල තේගන තියෙන්නේ. එතකොට ඒ රාගයෙන් ඉන්න, ද්වේෂයෙන් ඉන්න සතාගේ මස් කෑල්ල මම කෑවාම HCl එක මේක ගිහිල්ලා ජීර්ණය වෙලා ශරීරයට අවශෝෂණය වුණාම ඒ මස් කැලෙන් තිරිසනාගේ තිරිසන් ගුණත් එක්ක තිබිච්ච ඒ ජානවල තිබිච්ච ටික ලේ බවටපත් වෙලා ඒ ලේ ටික මස් බවටපත් වෙලා ඒ මස් ටික තෙල් වෙලා අස්ති වෙලා ඇට මිදුළු වෙලා සම්පූර්ණ මේ කය හැදුනාම අවුරුදු 25ක් විතර මස් කෑවාම දවසකට කෝටි ගණන් සෛල මැරිලා නැවත පට්ටි ගාලේ සෛල හැදෙනවනේ කාලයක් යනකොට සතෙක් නෙමෙතන ඉන්නේ ඇයි අර සතාගේ ලේවලින් මගේ ලේ හැදිලා තින්නේ මස් හැදිලා මගේ DNA ඔක්කොම තියෙන වැඩිපුර තිරිසන් ගුණාංග ඒකනේ තාත්තට ගාන්නේ අම්මට ගාන්නේ අයියා මරලා ඉඩම ගන්නෙ තාත්තට අම්මට විරුද්ධව නඩු දානවා දේපල වලින් මට වැඩිපුර ඕනේ කියලා සහෝදරයා එකසුපන් සහෝදරයත් එක්ක කතා කරන්නේ නිකන් ආක බලාගෙන යනවා මොකද තිරිසන් ගුණ සත්තුන්ගේ මස් කාලා කාලා කාලා කාලා ඒකෙන් ලේ හැදිලා මස් හැදිලා සම්පූර්ණ තමන්ගේ ඉන්ද්‍රියන් ඔක්කොම හැදිලා මැරෙන සෛල ඔක්කොම මැරිලා නැවත නැවත අර තිරිසන් වලින් ආවම අම්මගේ බීපු කිරි වලින් ඇදිච්ච සෛල එකක්වත් නැහැ. දවසකට අපි ක්‍රියා කරනකොට කෝටි ගණන් මැරෙනවා. ඒවා නැවත හැදෙන්නේ අර කුකුලගේ මස් වලින් කුකුලගේ ජාන වලින් හැදෙන්නේ. එහෙම නැත්නම් මේ ආවගේ ජාන වලින් ඒ ඌරාගේ ජාන වලින් ගවයාගේ ජාන වලින් ඇදුවාම අරය උඹෑ කියගෙන ඈරෙන්නේ උදේට. ඇයි පුළුවන් තරම් බීලා තින්නේ ගව අරක් කිරි අරක් මසුයි. එතකොට එයාගේ ඥාන ඔක්කොම තියෙන්නේ හරවනේ. මේක විද්‍යාත්මක පැත්තක්. අපි කුමක් ආහාරයට ගන්නවද? ඒ ගන්න ආහාරයෙන් තමයි ලේ හැදෙන්නේ. ඒකෙන් තමයි මස් හැදෙන්නේ. සම්පූර්ණ ඉන්ද්‍රියන් ඔක්කොම අලුත් වැඩියා වෙන්නේ, සෛල හැදෙන්නේ ඔක්කොම ඒකෙන්. අද ගොඩාක් මේ ලෝකයේ මිනිසුන්ගේ මිනිස් ගුණධර්ම පිරියෙන්න හේතුව තමයි මේ මස් මාංශ කෑවට පස්සේ. ඒව වලින් තමයි මිනිසුන්ගේ ලේ හැදිලා තියෙන්නේ. ඥාන හැදිලා. ඉන්න ගොඩාක් තියෙන තිරිසන් ගුණ. කසාද බැඳලා භාර්යාව ළඟ ඉන්නකොට පාර යන කෙනාව බලනවා. ඇයි තිරිසන් ගුණ? බල්ලේ කසාද බැඳලා පතිවතර කළා අපි ආලා තිනවද? ඉතින් ඒ වගේ කිසිම සතෙක් එහෙම ගුණාංගයක් නැහැ නේ. එතකොට අපි සත්තුන්ගේ මස් කන්න කන්න අපේ මිනිස් ගුණධර්ම ඔක්කොම පිරියනවනේ. මාළු කෑවත් මස් කෑවත් මොනවා කෑවත් ඔක්කොම තිරිසංගුණ ඒගොල්ලන්ගේ පාරමිතාවල් නැහැ ඔක්කොම යට ගිහිල්ලා තියෙ බෝධිසත්වර වෙන්න පුළුවන් පාරමිතා යට ගිහිල්ලා තියෙන වැඩිපුර ප්‍රතිසතයක් තින්නේ ද්වේෂය රාගය වෛරය සත්තුන්ගේ නිකම් බැලුවත් රවණෝ ඒ සත්තුන්ට තරහා යනවා ඒ නිසා අපේ ඥාන තිරිසන් ඥාන නොවෙන්න අපේ කය අපේ මාංශය අපේ ලේ තිරිසන් ලේ තිරිසන් කය නොවෙන්න වැලකුණාට වරදක් නැහැ එහෙම මස් කැල්ලක් නැත්තම් ලේ ටිකක් නැත්තම් කෑම කන්න බැරි නම් කෑවට ප්‍රශ්නයකුත් නැහැ. ඒකට අපි විරුද්ධ නැහැ. මේම එකක් තියෙනවා. ගොඩාක් පුංචි කාලේ ඉඳලා අම්මගෙන් කිරි බීලා එළවලු කෑම කාලා හැදෙන දරුවා බලන්න. හරි සෙනෙහසයි. අම්මා තාත්තලා බුදුන්ට වගේ සලකනවා, වඳිනවා. අම්මා හිතනවා කිරි දුන්නාමගේ ලස්සන යනවා. ඒ හින්දා අරක් කිරි දෙනවා යාට උදේ ඉඳලා. රා වෙනකන් අරක් කිරි පොල පොල පොල ඌ නැකිට ගම්බා ගාලා තමයි කයි. එයාගේ තියෙන ඔක්කොම අරක් ගතිගුණ. ඒ අම්මා තාත්තට සෙනෙහසක් නැහැ ආදරයක් නැහැ. වයසට ගියාම මාළු මඩට ගිහින් විසි කරලා යනවා. චෙක් එක එවන මාළු මඩට කණ්ඩ බොණ්ඩද මැරුණා. හරි එහෙනම් ආදානය කරන්න මේ පුච්චන ගාස්තු එවන්න කියලා චෙක් එකක් එවමු. ඇයි? අර ಗುಣධර්ම මොකවත් නැහැ. අම්මා තාත්තා වයසට යනකොට උණු වතුර ටිකක් තියලා නාවන්න ඕනේ කැම ටිකක් දෙන්න ඕනේ බේත් ටිකක් තියන් දෙන්න ඕනේ අර ඔඩොක්කුවේ තියාගෙන නිදි මරාගෙන හිටියා වගේ අපිත් ළඟ තියලා බණ ටිකක් කියලා hina වෙලා කතා කළේ එහෙම අම්මත් එක්ක තාත්තත් එක්ක කාලේ ගත කරන්න ඕනේ ඒව මොකවත් නැහැ ඒවා ඥාන වලින් අයින් වෙලා ගිහිල්ලා අර සත්තු වාගේ ආක බලාගෙන ඉන්නවා. පිරිහීමේ ලකුණ. ඇත්තටම ගවමස් කන්න පුතා කැමති නම් පුතා අද ඉඳලා ඊට උදේ පාන්දර නැගිට ගම ගිහිල්ලා රුධියාගෙන තනකොළ ටික කන්න පුතා. ඒතුව ගවය ඇදිලා තියෙන තනකොළ වලින්. ඒතර එච්චර ලොකු ශක්තියක් ඒ තරම් අතපය වල්ග ශක්තිමත් වෙන්න තනකොළ වල නම් ශක්තිය තියෙන. එතකොට ගවයට වඩා ශක්තිය තියෙන තනකොළ වලනේ. තනකොළ කෑවම මේ ශක්තිය ඇදෙනවනේ අපට. අරක්ම සරක පිටින් කෑවා වගේ අර තනකොළ කෑවාම. තනකොළ මිටිය කෑවම දවසකට අර මස් කිලෝ 10ක් කෑවා වගේ සත්‍යයි අර කැදෙන්නේ තනකොළ වලින්. එළු මස් කන්න ඕන නම් පුතා කොස්කොළ ටිකක් ගන්න. එළුවා ගොඩක් කොස්කොළ කන්නේ. ඒතර එළුවාගේ ශක්තිය අපට හම්බෙනවා. කුකුල් කෑම කෑවම් පුතා කුකුලගේ කය ඇදෙන්නේ කුකුල් කෑම වලින්. ගියා කුකුල් කෑම කිලෝ එකක් ගත්තා කැඳ ඇදලා බිව්වා. කුකුලගේ ශක්තිය සම්පූර්ණයෙන් අම්ම නැයි කුකුලා දවස් හතරෙන් ලොකු වෙන්නේ කුකුල් කෑම වලින්. අපි නිකන් ඒක ප්‍රැක්ටිකල් නෑ. නමුත් ඇත්ත ඒක තමයි. එච්චර ලොකු ශක්තියක් ගවයාට එන්නේ තනකොළ වලින් නම් ඇත්තටම මේ තනකොළ මලවල කෑවොත් තෙල් දාලා කෑවොත් කිරියෝදිය හදලා බිව්වොත් මං හිතන්නේ අර ගවයාගේ ශක්තියම අපට ලැබෙනවා ඒ ගවයාගේ මස් ගන්න ඕනේ සියලු සත්‍ය සුවපත් වේවා කියන තථාගතයන් වහන්සේගේ ශාසනය තුල ඒ සත්තු ආහාරයට අපි ගන්නවා නම් අපි තුල බෞද්ධකමක් නැහැ නේ පුතා භාග්‍යතුන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් 60 මස්ලේනාර දන් දෙනවා මේ සත්‍ය නිවන් දකින්න. ඒ නිවන් දකින්න පාරමී පුන්න සත්‍ය ටික මරාගෙන කනවා අපි. ඒවා ප්‍රයිඩ් රයිස් හදලා කනවා. <laughs> පුතා එතකොට අපි වාග්යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයිනේ. ඒ කට්ටියත් පෙර සංසාරේ අපි අම්මා තාත්තා වෙලා හිටියේ නැද්ද? අද හුදේ අපි කාපු බුරියානීට කුකුලා පෙර සංසාරේ අපි අම්මා කෙනේ තාත්තා කෙනේ දරුවෙක් නොවුනායි කියලා අපිට කියන්න පුළුවන්ද? මේකේ මිලියන කෝටි ගණන් මේ පෘථිවිය පරණයි. අපේ වාර ගණන් අපට වචන වලින් කියන්න බැරි තරම් මේ හැම කුරාකුම් මේකම අපේ ඥාතිය මිත්‍රයෝ අපේ දෙමව්පියෝ හැම කෙනාම බෝධිසත්ව අඩුපාඩු නිසා අපි ඒ තැන්වල ගින් ඉපදිලා. හැම කෙනාම අපිට ඥාති වෙලා. එහෙම ඥාති නොවෙච්ච කෙනෙක් නැහැ කියලා බුදුහාමුදුරම සාක්ෂි දරනවා. එහෙනම් මේ කුකුලත් මගේ අම්ම කෙනෙක් නම් අම්මා මරාගෙන බුරියානියක් හදන්න මං මොන තරම් තිරසනෙක් වෙන්න ඕනේද? ඒ මාළුවා තාත්තා කෙනෙක් නම් තාත්තව අර මිරිස් වල දාලා තෙල් වලට දාන්න මොන තරමගේ සිත දඩිය වෙන්න ඕනේද? අපි එහෙම හිතන්නේ නැහැ කවදාවත්. අපිට තියෙන අනාවබෝධය නිසා අපි එහෙම හිතනවා. කැමති කෙනෙක් කෑවට කමක් නැහැ. නැවත මම ඒක කියනවා. මම ඒකට විරුද්ධ නැහැ. හැබැයි මම කන්නේ මම වළඳන්නේ මට මස් කෑල්ලක් බැරි වෙලාවත් අපන්න සිද්ධ වුණොත් මගේ මුළු ඇඟේම රෝම ටික ඔක්කොම කෙලින් වෙනවා. තුවාලනේ. මස් කියන්නේ තුවාලයක්. අර කපලේ තුවාලේ හපනවා වාගේ තමයි. මස් කපල කපල තුවාල ගොඩක් තමයි තෙල් දාන්නේ. තුවාල ගොඩක් තමයි උයන්නේ. ඒතකොට තුවාලනේ කන්නේ. හරි ඉරිකිතයි. තුවාල මිනිස්සු කන්නේ. මස් නෙමෙයි. කැපුවට පස්සේ ඒක තුවාලයක්. තුවාල තමයි බත් එක්ක කන්නේ මිනිත්. ඉතින් තුවාල කන්න කැමති නම් අප්පිරියක් නැත්නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මට නම් වමන යනවා. <laughs> එන මොකද තියනවද මස් සම්මන්. ඔව්. හොඳ දෙයක් කියන්න දෙන්න උපාසක මාත්‍ය කියන්න. ඔව්. උපාසක මාත්‍ය බුදු වුණාට පස්සේ වළඳන්න එතකොට අපි සාදු කියනවා. අපිට ප්‍රශ්නයක් නෑ. දැන් වළඳන්න එපා බුදු වෙලා නෑනේ. ගෞතම බුදුහාමුදුර බුදු වෙලා නේක වැළඳුවේ. එහෙනම් අපිත් එතනට ගිහිල්ලා තමයි ඒක කියන්න ඕනේ. බුදුහාමුදුර වැළඳුවා මමත් බුදු වෙලා ඉන්නේ. ගේන්න උරුමක්. ප්‍රශ්නයක් නැහැ. ඇයි පෙර බුදුවර එම කරලා තිනවා. එහෙනම් මමත් ඒක කරන්න ඕනේ. මම තාම පුතුජනයිනේ. එතකොට බුදුවර කරන්න ගියේක මං ඇයි ගියේ කරන්න යන්නේ. බුදුවරු දැන් මස් කෑවා ඌරු මස් ඒ නිසා මම ඌරු මස් කරනවා. ඇයි බුදුවරු කරපු යමාමා පෙරාරත් පාන්න දෙපායි. ඒකත් පාමුකෝ. ඇයි බුදුවරු ඒක කරපු එක විතරක් කරන්නේ. අනිත් එකත් කරන්න දෙපායි. බුදුවරු ලෝක සත්‍යය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම අත්හැරියා. රම්මේ සුරම්මේ සුභ අත්හැරියා. බුදුවර උරුමත් කෑවම මම ඒක කරනවා නම් මමත් රම්මි සමම්ම සුබ අතහැරලා රස්සාවල අතහැරලා මාන වෙන්න එපා. එයි මම ඒක කරන්නේ නැත්තේ. මස්වලට විතරද බුදුහාඳුර කරපු දේ කරන්නේ අනිත් ඒවා මොකද කරන්නේ නැද්ද? අනිත් ඒවට බුදුහාඳුර මට පේන්නේ නැද්ද? ඔව්. Tamanට කණ්ඩෝන නිසා ඒක විතර කියන බුදුහාඳුර කරපු දේ අපි කරනවා නම් හැම එකක්ම කරන්න එපායි. අපිට සාපේක්ෂව වැරදි උපාසක මාත්‍ය. තථාගතයන් වහන්සේ කරන දෙයක් අපි කරනවා කියන තැනට එනවා කියන්නේම අපේ උම්මත්තකම උපරිම ගිහිල්ලා. මම බුදු වෙලා නැහැ. ඒතර මම කවුද බුදුවරුන් කරපු දේ කරන්න? බුදුවරුන් මෙහෙම කළාය ඒක මම බුදුවරු කළානේ ඉතින් ප්‍රශ්න නැහැ ඉතින් මම බුදු වෙලා නැහනේ. මට තියෙන අයිතිය මොකද්ද? තථාගතයන් වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ ඇසිරීමක් මගේ ජීවිතේ මං ඇසිරෙන්න. බුදුහාමුදුරුවෝ ගෙදරට ගියා කකුල් දෙක අල්ලගෙන හඬනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියනවා කාන්තාවගේ හඳුමක්වත් සිවුරට ගාවන්න එපා කියලා. ඇයි බුදුහාමුදුරන්ගේ කකුල් ඇල්ලුවේ කාන්තාවක්? එහෙනම් මටත් ප්‍රශ්නයක්. මම බුදු වෙලා දෙන්නේ. තථාගතයන් වහන්සේට ඒක වුණා මම තථාගත නෙමෙයි නම් බුදුහාඳුර කියන එක මම පිළිපදිනයි මම තථාගත වුන්නේ තථාගත වෙච්ච දවසකට බුදුවරයෙම කළා එන මමත් එහෙම කළා එදාට මට ඒකට අවසරය තියෙනවා අද අවසරේ නෑ අද අවසරේ නෑ බුදුහාඳුර කියන්නේ පාණාතිපාත වේරමණී එතනින් යාට අපට යන්න බෑ ප්‍රාණඝාත නොකරන්න අනුබල නොදෙන්න හිංසා පීඩා නොකරන්න එහෙනම් ඒක මට රකින්න සිද්ධ වෙනවා කැමැති නම් රකින්න පුළුවන් නියෝගයක් නෙමෙයි එහෙම නේද උපාසක මාත්‍ය? එකඟද දන්නේ මගේ. නැත්තම් මම එකඟ වෙන උපාසක මාත්‍යරේ පිළිදෙ. දැන් ඊට උදේ ඉඳලා ලංකාවේ කවුරුත් මස් මාංශ කන්නේ නැත්තම් දවස් දෙකක් මරයි. පස්සේ සතු නිදාස් කරයි ඒගොල්ලෝ. ඇයි කණ්ඩ දිදී ඉන්න බෑනේ. එකට නිදාස් ගන්න. ඇයි මරලා වැඩක් නැහැ. යම්කිසි බුද්ධ ශාසනය පිරියනකොට ඒක හොයන්න ක්‍රමයක් තියෙනවා. පස්පව් වලට ලයිසන් දෙනවා. අනාචාරය ඇසිරෙන්න ඔටල් අදලා ඔටල් වලට ලයිසන් දෙනවා. තැබෑරුන් DCS වල හදලා තැබෑරුන් වලට ලයිසන් දෙනවා. බොරු කියන්න උසාවි හදලා කළු කෝට් එක දාලා ලයිසන් එක දෙනවා. බොරු කියන්න ලයිසන් එක දෙනවා. ප්‍රාණඝාත කරන්න මස් කඩවල් හදලා ලයිසන් දෙනවා. පස්පව් වලට ලයිසන් දෙනවා නම් බුද්ධ ශාසනය පිරියෙන්න පටන් ගත්තා. ඒ ශාසනය පිරියනකොට එහෙම තමයි වන්නේ. පස්පව් වලට රජේ පූර්ණ අනුමැතිය තියෙනවා. ඒකට ටැක්ස් ගෙවුවාම ඒක කරන්න පුළුවන්. එතනට එනවයි කියලා කියන්නේ ශාසනය පිරියනවා කියන එක තමයි. එහෙනම් දැන් අපි ඔක්කොම ඉන්නේ පිරියන තැන. පස්පව වලට දැන් තමයි ලයිසන් දීලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ටිකක් ඉක්මන් වෙන්න ඕනේ මේ මිනිසත් භවයේ rahat වෙන්න. නැවත ඉපදිලා අපට ආර්යවරු හම්බුන් නැත්තම් නැවත මේ කියන මාර්ගය වඩා ගන්න අපට පීඨා කල්යාණ මිත්‍ර අසුරව ලැබුණ නැත්තම් මීට වඩා බරපතලයි. සමහරට අපිත් මස්කඩේ මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. අපිත් කෝට් එකක් දාගෙන අර මිනිමරු කට්ටියට සාක්ෂි දීලා බොරු කියලා ඒ කට්ටිය නිදාස් කරලා කීයක් හරි අරගෙන ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. නැත්තම් අපි බැරල් එකක් තියාගෙන පෙරලා ලයිසන් එක අරගෙන අපි මත්පැන් විකුණන කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් හොටෙල් එකේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පස්පව් වලට ලයිසන් එක අපිටත් ලැබෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි එකට නිදාස් වෙන්න ඕනේ. දැනටමත් ඔක්කොම පිරීලා ලෝකේ. මිනිස්සු කවුරු හරි මරණ බව කල්පනා කරනවද? මල ගෙදරට ගිහිල්ලා බලන කැරම් ගන්නවා මිනිස්සු. එතකොට අර මිනිස්සයා වගේ මමත් පෙට්ටියේ ඉන්නවා කියන එක මේ මනසට කල්පනා මොකවත් නැහැනේ. පාන් කෑල්ල කාලා කාලා කෑ ගන්න කිරිතේ ගෙන්න. ඒතකොට මේ මනුස්සයාට දුක දැනිලම නැහනේ. වීලු කතා කියනවා, චිත්‍රපටි කතා කියනවා, පෙර පෙර ජීවිතවල තියෙච්ච කතන්දර කියනවා. පොඩි කාලේ කතා hina වෙලා බුලත් කාගෙන ඒ වගේilla බැලුවම විකාර මොකද මේ මලමිනිය තියාගෙන මේ මිනිස්සුන්ට අනිත්‍ය දැනෙන්නවත් නැහනේ. තමන් මැරෙනවා කියන එක නිකන්වත් තේරෙන්නේ. ඒතකොට මේ මිනිස්සුන්ට බුදුවරුන්ටවත් බෑ බණ කියන්න. කෙනෙක් මැරුණා මේ ගෙවල් වල මිනිස්සුන්ට කලකිරෙනවා. ඒතකොට අපිත් මැරෙනවද? ඒතකොට මේ ගේ කාටදයි තින්නේ? ඒතර අල්ලපු ගෙදර මනුස්සයත් මැරෙනවානේ. ඒතර ඒ ගේ කාටද අයිති එතකොට මොකද්ද මේ ලෝකේ තියෙන්නේ? ඒ මිනිස්සු ඇත්ත හොයාගෙන යනවා. ගෙවල් වාන්නේ ඔක්කොම හැරලා තියලා යනවා ඇත්ත හොයන මොකද්ද මේ ලෝකේ වෙන්නේ? කොහටද අපි මේ යන්නේ? ඒ මිනිස්සු වීදිවල ගිහින් හොයනවා මේ මේ මොකද්ද මේ සංසාර කතාව? අද මිනිස්සු මරුණාම ඒක අවමංගල උත්සවයක්. කෙලින්ම බුපුවේ ක්‍රමයට කැමති නේ මිනිස්සු කියලා බෙදාගෙන කාලා hina වෙලා ෆෝන් වලින් කතා කරන වීලු කරගෙන මොකද්ද මේ කතන්දරේ? ඒ මිනිස්සු මැරෙන බව ඒ මිනිස්සුට අමතක වෙලා. අර පෙට්ටියේ අපිත් ඉන්න අපටත් පෙට්ටියක් අදලා තින්නේ මල්සාලාවේ. ඒකේ මිනිස්සුන්ට අමතක වෙලා. අද අපිත් ඉන්නේ හෙතන. ඒක තේරුම් ගන්න පුළුවන් නම් දැන් අපි බුදුන් සරණ යන්න ඕනේ. අපේ මරණය කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. ලෙඩ වෙන එක නවත්තන්න බෑ. වයසට යන එක කිසිම කෙනෙකුට කල් දාන්න බෑ. ඒකාන්ත වශයෙන් මේක සිද්ධ වෙනවා. තියෙන කාලෙන් උපරිම කෙලෙස් නිරෝධ කරලා පිරිනිවන් පාන්න වැඩ කරන්න. අපිට පුළුවන් විදියට අපි උදව් කරනවා. වෙන අපට කරන්න දෙයක් නැහැ. කට්ටිය යන්න ඕනේ නේද? යන්න බෑ කියලා කියන කට්ටියට නවතින්න පුළුවන්. රැට නිින්ද ගියාම ඉස බාන්නේ නැහැ කියලා අපි පොරොන්දු වෙනවා. <laughs> එහෙම අවසරේ නැතුව ඉස බාන්නෙම නැහැ. නැත්තම් බයයි කට්ටිය. අද නින්දෙන් ඉන්නේ කට්ටිය. උපාසක මාත්‍යලා දැන් පිටත් වෙනවද? එහෙනම් කට්ටියම වැඳ ගන්න අපි ආශිර්වාද කරන්න. තව ටිකක් වෙලා ඉන්නවද? උපාසක මාත්‍යා මේක කල්පයක් කරුවත් මේ සංසිඳෙන්නේ නැහැ සිත. මේ පැණි කවදාද මිනිසු තිත්තයි කියලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තේම තමයි. කොච්චර සාකච්ඡා කළත් අපේ ප්‍රඥාව දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න. ඒක සැනසෙන්නේ නැහැ, සෑයීමටපත් වෙන්නේ නැහැ. ඒකට අවු වෙනවා කියන්නේ අර අවුරුදු 20ක් කොසල් රටෙන් ආපු තරුණයාට වෙච්ච දේ අපට වෙනවා. එයාත් වැඳගෙන ආගෙන මී පැණිවාගෙන. එයාට වැඩක් උන්නේ අපි මේක අසන්නන් නොවි වඩන්නන් විය යුතුයි. පුරුදු කරන්නන් විය යුතුයි. එහෙම කරමු. නැවත හම්බුනාම සාකච්ඡා කරමු. හොඳයි සියලු දෙනාම වැඳ ගන්න. ඕම ඉඳලා වැඳ ගන්න කමක් නෑ.